මේ ගාථා රත්නය මධ්‍යම නිකායේ මූල පණ්ඩාසකයේ ඕකම්ම වර්ගයේ 26 වෙනි සූත්‍රය වල අරණ්‍ය පරිවේෂණ සූත්‍රයේ තයත් ගාථා ධර්මය. විනය පිටකයේද මානග්ග කාලයේ මහා ඛණ්ඩකයේ නෝගාථාව දැක්වෙනවා. නෝගාථාව තුලිත විසිතුරු ධර්ම දේශනාවක් මේ ආර්ය පරිවේෂණ ධර්ම දේශනාව. තයක් දෙකක් නෙමෙයි දහසක් දෙකක් කියලා මුල කරන්ට බැරි තරම් ධර්ම සම්භාරය ආර්ය පරිවේෂණ සූත්‍රයට ඇතුළත් වී තිබෙනවා. ඊයේ හැන්දෑව ආර්ය පරිශන සූත්‍රයෙන් බණ ඇසීමට කල පුරාව ගෞඩි ආරණ්‍යට දන්න ලැබුණි. අපට සමීපයේ ලැබෙනකොට රාත්‍රී 8:00යි. නමුත් ඒ ආර්ය පරිශන සූත්‍රය ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ කාන් වැඩගත් අවස්ථාව. දැන් මේ අවස්ථාවේදී ආර්ය පරිශන සූත්‍රයේ සම්බන්ධ ධර්ම කතාවට සලන් දීමට රැස් සිටින සීලම ශ්‍රද්ධාවන්ත පින්නතෝ ධර්ම දේශනා ආනිසංස මාත්‍රයක් ධර්ම ශ්‍රවණානිසංස මාත්‍රයක් සිහිපත් කළ යුතු වෙනවා ධර්ම දේශනාව නුවණට පිවිසීමක් නුවණට පිවිසීමේ දොරටුවක් ධර්ම ශ්‍රවණය යුග නුවණට පිවිසීමේ දොරටුවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා නුවණට පිවිසීමේ දොරට පහක් විමුක්තාතන සීරස පංචකය කියන පළමුවන්න බණ ඇසීම දෙවන්න බණ දෙසීම තුන්වන්න ධර්ම සත්‍යයනාව සතරවන්න ධර්ම සම්මර්ෂණය පස්වන්න භාවනාව භාවනා නම් හඳුන්වු විමුක්තාතන සීරසේ වැඩමසේ බණ ඇසීමත් බණ දෙසීමත් ධර්ම සත්‍යයනාවත් මානසිකාරයත් කෙරෙනවා නම් ඒ තමයි නිවන් දොරටුවක් වන්නේ ධම්මචක්ක සූත්‍රාන්ත දේශනාවසානයේදී 18 කෝටියක් බ්‍රහ්මෝ රහත් වුණා අසංකේයයක් පිරිස සෝවාන් වුණා භාවනාවක් වැඩිලෙසෝ බණ ඇසීම මලියදේ මහරහතන් වහන්සේ ත්‍රිපිටක ධර්මයේ හදාරා සමන් වහන්සේට ධර්ම දේශනාවක් පැවරුණු අවස්ථාවේ දසෝදාමින් සමන් වහන්සේම උත්තම අරිහත්ත්වයට පත් වී වදාලා භාවනාවක් කරනසේ ධර්ම දේශනා කිරීම එනිසා දැන් මේ ස්වල්ප වේලාවක ධර්ම කතාවට සලන් දෙන පින්වත් සමටත් ධර්ම කතාව ඉදිරිපත් කරන අපටත් දහම් පදයක් පාසා යොදන සිටිල්ලක් පාසා ධ්‍යාන විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සතෝ බෝධිඥානයෙන් ලැබෙන ලෝකෝත්තර අමාමහ නිවන් සුව පිණිස නිවන් දොරටුවක්ම වේවා කියලා අදිස්ථාන සබා ගනි. අද මේ ධර්ම දේශනේ ආරාධනා කොට සිටින පින්වත් සමරසෝතර මහත්මාණන් එමෙ නෝනා මහත්මාණන් දෙපළ අභාවප්‍රාප්ත දයාබර මෞඛ්‍යයන් වහන්සේලාටත් අභාවප්‍රාප්ත සහෝදර සහෝදරී පිරිසකටත් පින් පමුණුවන අදිස්ථානයේ මේ ධර්ම දේශනාව පවත්වන්නේ එනිසා ඒ දයාදර මෞඛ්‍ය උතුමනොත් සහෝදර සහෝදරී පිරිසත් මේ ධර්ම කතාවට සවන් දෙත්වා පින් අනුමෝදන් වෙත්වා සසර ජාගල සතු බෝධියන් සාන්ත නිවන් සුව ලබත්වා කියන උදෙසයෙන් යුතුව මේ ධර්ම දේශනාවට සවන් දෙමු මාතෘකාකරන්ත දුන්නේ ගාථාව මුලින් සඳහන් කළ පරිදි මධ්‍යම නිකායේ මූල පණ්ඩාසකයේ ඕකම්ම වර්ගය තුන්වෙනි ඕකම්ම වර්ගයේ හයවෙනි සූත්‍රය ඒ කියන්නේ 26 වෙනි සූත්‍රය මධ්‍යම නිකාය වශයෙන් ගන්නවන ඒ වර්ගයේ ඇතුළත 6 වෙනි සූත්‍රය මේ සූත්‍ර දේශනා පිළිබඳ විස්තරවදගත් උදාහරණයක් තියෙනවා. ඉතා සංක්ෂේපයෙන් ඒ සම්බන්ධව හැඳින්වීමක් කළ යුතු වෙනවා. මාත්‍රිකා කළ ගාථාවේ ප්‍රතිතෝරණ පළමුවෙන් අපි සලකා බලමු. අපාරතා කේසං අමතස්ස ద్వාරා මෙරට ජනතාවට අමෘතයට දොරටු යූර්ත කරන ලද්දාහ. යේ සෝතවන්තෝ සමුංචන්තු සද්ධං ප්‍රඥා සෝතස අත්තාවෝ සත්පුරුෂයෝ සද්ධාව විහිදුවත්වා විහිංස සංයේ සගුණන් ලබාසේ බ්‍රහ්ම රාජයේනි ධර්ම දේශනා කිරීමේ අර්ථයක් නෙවෙයි යන සංගීනේ ඒ සමන්ත විරසක් බරහිතාගෙන ධර්ම දේශනාව තමා මන්දෝත්සාහි වුණා ධම්මං ඵලේතං මනුජේසු බ්‍රහ්මේ මනුෂ්‍යයා කෙරෙහි නැත්නම් ජනතාවට ධර්ම දේශනා කිරීමට මන්දෝත්සාහි වුණේ ඒ විහිංසා මාත්‍රයක් බව සලකාගෙනයි එහෙත් දැන් මේ මොහොතේදී බුදු වශයෙන් දසදහසක් ලෝක ධාතුව සලකා බලූ බැවින් උද්දපිතක් විතං සිතක් නියෝජේන පුද්ගලයන් අසංක ගණන් සිටින බැවින් ඒ සමදනාට සද්ධර්ම දේශනා නමිති අමාදරක වූර්ක කරන ලද්දා හේ කියන කුණහසේ ප්‍රතිඥා කොට වදාලා දිනක් ලෝතර බුදුරජාණන් වහන්සේ සවැත්තෝර ජේතවනාරාමයේ වැඩෙන අවස්ථාවක උදෑසන පාත්‍ර චීවර ධරව පූර්වාසන කාලයේ කුලිසුගා වැඩි. බොහෝ භික්ෂූන් වහන්සේලා පුරුෂා ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත පැමිණ ආරාධනාවක් කළා. ආයස්මත් ආනන්ද ස්කෝරයන් වහන්සේ බොහෝ කාලයකින් අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් බණ පදයක් අහන්න ලැබුණේ නැහැ. ආයස්මත් ආනන්ද ස්තෝරයන් වහන්සේ අනුකම්පා උපදවා මේ කුඩා බුදුරජාණන් වහන්සේගෙන් අපට ධර්ම දේශනාවකට සලන් දුන්න අවස්ථාව ලබා දෙනු ගැන විසින ආරාධනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ එදිනෙදා දිනචර්යාව. ජේතවනාරාමයේ රාත්‍රී කාලයේ ගත කරන බුදුරජාණන් වහන්සේ පිවිසුවා වළඳා පූර්වාරාමයට වඩා දිවා විහරණේ සමහර දවස්වල පූර්වාරාමයේ රාත්‍රී කාලයේ ගතකොට පින්දපාතේ වළඳලා ජේතවනාරාමයේ තවන්නවා දිවා විහෙරණි. මේ විදිහේ චාරිත්‍ර තිබුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සියලුම ඒ දිනචර්යා චාරිත්‍ර කොම ආනන්ද ස්වාමීන් වහන්සේ දන්. භාග්‍යතුන් වහන්සේ එකලාව පින්දපාත වඩන අවස්ථාවක් වලදී දණ්ඩකුටි ద్వාරය වැසීතුෙන් අදිස්ථාන කරගන්න. දණ්ඩකුලිය දොර වැසී කියනවා නම් ආනන්ද ස්වාමීන් වහන්සේ අනිත් භික්ෂූන්ට දැනුම් දෙනවා සාරවත්යන් වහන්සේ එකලාව පින්දපාත වඩින්නේ Taman වහන්සේලා සුදුසු පරිදිම වඩින මැනව කියලා. භික්ෂු සංඝයා වහන්සේ පිරවරාගෙන වඩින්න තෝරන අවස්ථාවක ගන්ධකුටියේ දොරටුව බාගට විවෘතවන්ත සබා අධිෂ්ඨාන කරයි. ඒ ඵලතුනේ ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා තථාගතයන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන යද පිරිසුඟා වැඩින්නේ කියලා සීලම භික්ෂූන් වහන්සේලාට රැස් වෙන්න නියම කරනවා. ඒ වගේම ජේතවනාරාමයේ පූර්වාරාමයේ වැඩින්න ඕනෑ නම් කුටි ඒකේන පිරිකර සංසත් කරන ආකාරයක් දක්වනවා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා අද පුණ්‍යපාතයේ වැඩලා ජේතවනාරාමයේ මෙලෙ ආපසු වැඩින්නේ පූර්වාරාමයටයි කියලා. එනිසා වත් පිළිවෙත් මෙම කරලා භාග්‍යතුන් වහන්සේ සමග පිටිපස්සෙ වැඩම කරවලා පූර්වාරාමයට වඩින මෙන්න මේ අවස්ථාවත් ඒ දවසේ එනිකාර ස්වාමීන් වහන්සේලාට නියම කළ ආයස්මතුන් වහන්සේ බණපදයක් අහන්න සතුටු නැව අද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිසුඳා වළඳලා පූර්වාරාමයට වඩින දවස අද සංඝයාවේ පූර කොට්ටව කියන සංකත කුලයේ සම්පාත වෙනවා ඊළඟට මම ආරාධනා කරන්නම් සම්මත බ්‍රාහ්මණ තුමාගේ ආශ්‍රමයට වඩින්න උභාසයේ උතර රාශිය යදින්න සේක්වා කියලා ආරාධනා කළා. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දිවස් කියනවා නෙමෙයි නමුත් ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ සරණල්මේ පසුපස මුති හැසිරෙන බැවින් භාග්‍යතුන් වහන්සේගේ සියලු චාරිත්‍ර විදි දන්නවා ඒ ශාල් වහන්සේ නියම කළ රම්මක බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වඩින්න එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිසුරා වළඳලා පූර්වාරාමයට වැඩියා දිවා විහරණයට සංඝයාවේ සමාපatti සෝයෙන් නොදී සිටියාට පසු ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රාදාල ආනන්දය අපි පුබ්බ කොට්ටේට වැඩිම සංතාසුවේ එසේ ස්වාමීනි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමග කුබ්බ කොට්ටක තියෙන ප්‍රතිකලට වැඩි. මේ කුබ්බ කොට්ටක තියෙන නම ලැබුණේ අද නෙමෙයි කාශ්‍යප බුද්ධ ශාසන කාලේ. කාශ්‍යප බුද්ධ ශාසන කාලේ කාශ්‍යප ශරීරයන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමයේ පිහිටි පූජනීය ස්ථාන. ඒ කාලයේදී අචරේතේ ගංගාව ඒ කාලයේ තිබුණු නගරය වට කරගෙන මණ්ඩලාකාරයෙන් ගමන් කළා කියලා. ඒ වට කරගෙන ගිය නිසා සොටු පොළවල් කීපයක් ඇති වුණා පොකුණක් ඇති වෙනවා. ඒ පොකුණෙන් නගරයේ දිශාවේ තියෙන සොටු පොළට කියනවා පුබ්බ පොට්ටක කියලා. ඒක අපේ බුද්ධ ශාසන කාලෙත් නමින් භාවිතා වුණා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ සමග කුඩ කොට්ටකේට වැඩි භාග්‍යතුන් වහන්සේ සම්පහස වුණා. සම්පහස වුණා ශරීරයෙහි ඒ තෙතමන වියලෙන තුරු අඳන චීවරය දරාගෙන ඉන්න අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වන්දනා ආරාධනා කළා ස්වාමීනි සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රය කදීමේ බොහෝම සමීපයි. ස්වාමීනි සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රය බොහෝම සමනීයයි ප්‍රසාදනීයයි එනිසා ස්වාමීනි සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වඩනසේකවා කියලා ආරාධනා කළා අර අනිත් වික්ෂුන් වහන්සේලාට මේ වැඩිම බව කිව්වේ නැහැ නමුත් භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නවා ඒ නිසා ඒසෝය ආනන්දයාට වඩිමු කියලා චීවර දරාගෙන සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වැඩිමු ඒ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා දොරවසා තිබුණු බැවින් ඇතුළේ ශාලාවේ සාකච්ඡාවකදීදී ඒ සාකච්ඡාව අවසන් වන තුරු ස්තෝත්‍රයේ හිතගෙන අහගෙන හිටියා. භාග්‍යතුන් වහන්සේ වැඩි බව භික්ෂූන්ට දැනුණා. දොර ඇරියා. භාග්‍යතුන් වහන්සේ පළවෙනි බුද්ධ ආසනයට වැඩ වාඩි වෙලා සංඝයාගෙන් අසවදාලා මහණෙනි මගේ ප්‍රමුණියමත පෙර මේ සංඝ සභාවේ තු සාකච්ඡාව කුමක්ද? ස්වාමීන් වහන්සේ වහන්සේ තිරස්සීන කතාවකින් අපි හිතා නෙවෙයි. අපි මේ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව බුදු ගුණ පිළිබඳව සාකච්ඡාවට යෙදලා හිටියේ. සාදු සාදු මහණෙනි. සස්සනාවේ මගේ ශ්‍රාවකයන්ට දෙකයි තියෙන්නේ. සම්මුතිතානං වූ දුක්ඛේ දයං කරණීයං ධම්මේවා සතා අරියෝවා චුම්හේ භාවෝ එක්කාසෝනාවෝ අස්සෝනාවෝ ශ්‍රාවකයන්ට තියෙන කටයුතු දෙකයි ධර්ම කතාවක් කිරීම හෝ ආරතුස්මින් භාවේ නම් වූ භාවනාවකට යෙදී එනිසා මගේ ශ්‍රාවකය ස්වාත්ථාතෝ ධර්ම විනයෙහිලා ධාර්මික කතාව තුළ මොහොතගත කිරීම ගැන මම සන්තෝෂ වෙනවා ඉදිරියටත් ඒ වගේ රසුනාම ධර්ම කතාවක් හෝ භාවනා මනසිකාරයක් හෝ පැවැත්විය යුතුයි කියලා අනුශාසනා කොට වදාළා ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ මාතෘකාව ආරම්භ කළා දේමා භික්කවේ පරිශ්‍රණ අරියාච පරිශ්‍රණ අනරියාච පරිශ්‍රණ මානේ ආර්ය පරිවේෂණය අනාර්ය පරිවේෂණය කියලා පරිවේෂණ දෙකයි තියෙන්නේ. කතමාච භික්ඛවේ අමරියා පරිවේෂණ අනාර්ය පරිවේෂණය කියන්නේ කුමක්ද? ඉදිරිපේ ඒකච්ච අත්තනා ධාත ධම්මෝ සමාවේ ධාත ධම්මඤ්ඤේව පරිවේෂති අත්තනා ජරා ධම්මෝ සමාවේ ජරා ධම්මඤ්ඤේව පරිවේෂති අත්තනා විහාර ධම්මෝ සමාන විහාර ධම්මඤ්ඤේව පරියසති අත්තනා මරණ ධම්මෝ සමාන මරණ ධම්මඤ්ඤේව පරියසති අත්තනා ශෝක ධම්මෝ සමාන ශෝක ධම්මඤ්ඤේව පරියසති අත්තනා සංතුලේස ධම්මෝ සංතුලේස ධම්මඤ්ඤේව පරියසති මහණෙනි මේ ලෝකයේ ධර්මයේ නොදන්නා වූ කර්මයේ විපාකේ නොදන්නා වූ හේතු ඵලයේ නොදන්නා වූ මොලේ කර්මයේ නොදන්නා වූ එවාගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම නොදන්නා වූ ආරි සත්‍ය නොදන්නා වූ අසුතවත් පුතුජන ජනකාව මෙහෙම කරනවා තමයි ඉදදීම ස්වභාවකට ඇතුව සිට ඉදදීම ස්වභාවකට ඇති දෙයක්ම සෝසයා ජීවත් වෙනවා තමන් ජරාවට පත් වීම ස්වභාවකට ඇති කෙනෙක් වන ජරාවටපත් වෙන දේව සෝසයා කටයුතු කරන. තමන් ව්‍යාජයටපත් වෙන ස්වභාවය ඇති කෙනෙක් ව ව්‍යාජයටපත් වෙන දේව සෝසයා ගොහසෙනවා. තමන් මරණයටපත් වෙන කෙනෙක් වම මරණයටපත් වෙන දේව සෝසයා ගොහසෙනවා. තමන් ශෝක වෙන ස්වභාවය ඇති කෙනෙක් වම ශෝක වෙන දේවල්ම සොයනවා. තමන් කිමුතු වෙන කෙනෙක් වම කිමුතු වෙන දේවල්ම සොයනවා. මෙන්න මහණෙනි අනාර්ය පරිශ්‍රණය ඊළඟට න්‍යායසේ පහදා වදාලා මේ ජාති ධර්ම, ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, ශෝක ධර්ම, උපාසංකේත ධර්ම කියන්නේ කුමක්ද? පුත්ත ධර්මයන් හිතේ ජාති ධර්ම, දාස දාසං ජරා ධර්ම, ජාති ධර්ම, අදේලකං ජාති ධම්මං කුක්කුට සෝකරං ජාති ධම්මං හත්තු ගලාසවලවන් ජාති ධම්මං ජාත රූප රජතං ජාති ධම්මං දෝලාස දීර්ඝ දේශනාව සම්පූර්ණේ කොට ඉදිරිපත් කළ විලාසය ජාති ධර්මයේ කියන්නේ පුත්‍ර භාර්යාවන් දාස දාසීන් අද ඒලක කියන්නේ පොළු දසලුවක් කුක්කුට සූතරං කුකුලං ඌරං හත්ති ගලාස්සවලලං ඇති ආස ගාල මනුෂයන් ජාත රූප රජතං සායන් සුද්ධි මුල මුදාය මසුකාවල් සියල්ල ජාති ධර්ම ජරා ධර්ම නමින්ද මේ කොටසම වෙන් කළා ජරා ධර්ම කියන්නේ අමුදාරුවන් දාස දාසීන් කොමිදාතලුවන් කුක්කුට සූකරයන් ඇතු අතු ගව මනුෂ්‍යයන් වලඳුන් එසේම සාමින්තජි නිල මුදල්ලාගේ වස්තු ව්‍යාය ධර්ම කියන්නේ මරණ ධර්ම කියන්නේ ශෝක ධර්ම කියන්නේ සංකේත ධර්ම කියන්නේ මේ මේ පිළිබඳව ඉතා වැඩගත් දර්ශනාවක් මේ පාඨයෙන් ඉදිරිපත් කළ තියෙනවා මේ ලෝක ධාතුවේ අමුදරුවන් සේවක සේවිකාවන් අතුන් අසුන් දව මිනිසයන් තෙලියන් කුකුලන් තෙලියන් දසලියන් කුකුලන් ඌරන් එවැගේම සංගදී මුතුමනි කාර්ය දේවල් දේවල් දරුවන් යාන වාහන ඉදකඩන් මේ අදිස්සියල්ලම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංකලිය සිටින ස්වභාව ධර්මයක් ජාති කියන්නේ ඉදීම ජරාව කියන්නේ ජිරාපත් වීම. ව්‍යාධි කියන්නේ රෝගාබාධ ඇතිවීම. මරණය කියන්නේ දේහච්ඡය. චොමේ දේහච් ත්‍යාගය නැත්නම් මරණය. සෝතේ කියන්නේ චිත්ත සංකාපය. සංකලේශ කියන්නේ සිත කිලිකිරීම. අර මුලින් සඳහන් කළ සියල්ලට වඩා මේ සංකලේශ ධර්ම කියන එක මූතන ගන්නවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක කියන මේවා ඇති නිසා සංකේත වෙනවා. හිත කිලිට වෙනවා. මේ හිත කිලිට වෙන ආරමුණු නිසා තමයි අර මුලින් සඳහන් කළාද දේවල් නිසා අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආතන පස්ස වේදනා සංහව උපාදාන භව ජාති ජරා මරණ කියන මේ හේතුඵල පරම්පරාව දිවට පවත්වාගෙන යනවා. මෙතන සංකලේශ ධම්ම කියවම ජාතිය ස්වභාව කොට ඇති බව නොදන්න. නැත්නම් ජාතිය ස්වභාව කොට ඇතිව සිට ජාති ස්වභාවයට දේවල් කෙරෙහි ඇලීම, ගැටීම, මුලා වීම කියන ලෝභ, දෝෂ, මෝහ මූලකට ඇති 1500ක් පමණ කෙලෙස් කිලුකුසිතේ පහළ වේ. එවැගේම ජරාව ස්වභාවකට ඇති කෙනෙක් සිට දරාව ස්වභාව කොට ඇති බව නොදැන ඒවාට ඇලීම යකේම මුලා වීම මුල් කොට ඇති 1500ක් පමණ කල සුළු පිහිටේ පහළ වෙන. මෙසේම ව්‍යාධියේ ස්වභාව කොට ඇති කෙනෙක් ව ව්‍යාධියට පත්වීමේ ස්වභාවය නොදන්නා බැවින් ඒවා පිළිබඳව ඇලීම යකේම මුලා වීම මුල් කොට ඇති 1500ක් කල සුළු පිහිටේ පහළ වෙනවා. මරණයේ ස්වභාවය කොට ඇති කෙනෙක් සිටගෙන මරණයට පත්වන දේවල් පිළිබඳව ඇලීම, ගැටීම, මුලා වීම මූලකට ඇති 1500ක් පමණ කෙලස් කෙලෙකු හට ගන්න. එසේම ශෝක වීමේ ස්වභාවයට කෙනෙක් සිටගෙන තවත් ශෝක වීමට හේතු වන දේවල් පිළිබඳව ඇලීම, ගැටීම, මුලා වීම මූලකට ඇති 1500ක් පමණ කෙලස් කෙලෙකු හිතේ පාලය. මේකයි සංකලේශ ගම්. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය කියන කපිකාටත් පැහැදිලි. මේක ආර්ය සත්‍ය වශයෙන් ගන්න දුක්ඛ සත්‍යයට. සංකලේශ ධර්ම ගන්නේ සමුදය සත්‍යයට. මෙන්න මේක වෙනස අපිට දැන් පැහැදිලි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අහම්පකෝ භික්ඛවේ ජාත ධම්මෝ යේව ජාත ධම්මෝ යේව සමානෝ ජාත ධම්මං යේව පරියසාමි මානෙ මම පෞද්ගලිකමත්ව ඉපදීම ස්වභාවකට ඇති කෙනෙක් වේ ඉපදීම ස්වභාවයක් කොට ඇති දේවල්ම සෝසවා හිටියා ඒ කියන්නේ සාධ්‍ය සම්පත් නිදමේ කළා සාධ්‍ය සම්පත් වශයෙන් තුන් ඉරුපේට තුන් ආකාර ප්‍රාසාද සතලිස් දහසක් නලගලංගින් යුක්ත වූ ප්‍රාසාදවල අපමණ පංචකාම සම්පත්තිය එළිය ගැනීම වාසය කළා ඒ කාලේ සංවිධි මුකුමනේ පරිහරණය කළා. එවැගේම নানা ප්‍රකාර වස්ත්‍රාභරණ ඇඳුම් පැළඳුම් පරිහරණය කළා. নানা ප්‍රකාර යාන වාහන පරිහරණය කළා. අතු අසු නව මහසාදී සම්පත් ඇතුව ජීවත් වුණා. දිව්‍ය පුරයක් දිව්‍ය නගරයක් වාගේ ශාස්ත්‍රීය රාජධානියකට සාධකම් කළා. ඒ මම ඉපදීම ස්වභාව කොට ඇතිව ඉපදීම ස්වභාව කොට ඇති දේවල් සොයීමයි. දුරාපත් වීම ස්වභාව කොට ඇතිවේ දුරාපත්න දේවල් නැසීමයි. ව්‍යාධයට පත්වන කෙනෙක් වූ ව්‍යාධයට පත්වන දේවල් සොයීමයි. මරණයට පත්වන කෙනෙක් වූ මරණයට පත්වන දේවල් සොයීමයි. ශෝකයට පත්වන කෙනෙක් වූ ශෝකවන දේවල් සොයීමයි. කිලුට වෙන ස්වභාවයට කෙනෙක් වූ කිලුට වෙන දේවල් සොයීමයි. මානව මම පසු කාලයක කල්පනා කළා. ඒ කියන්නේ මේ පරිදි වෙන්න ආරුද්ධකට මැත්තෝ. වයස 28 දී මහා බෝසතාණන් වහන්සේ කුයන්සිරි නරමේනට යන අවස්ථාවේ දැක්කා වයවෘද්ධි. වයවෘද්ධි දැකීම නිසා කිසි කාලයක යන්නේ මොදක බැවේ මොදක බැවේ හතාචාර්යයන් වහන්සේවා කවුද මේ කියන්නේ? ඒ කියන්නේ ඉසකේ ඉදුණු අංගරයන් වැටුණු දත් සැලුණු කොණ්ඩ කුඩු වුණු, දුර්වල වුණු, දුර්වර්ණ වුණු කෙනෙක් දැකලා. ස්වාමී කවුද? දේවයන් වහන්සේ මේ අතිවාගේ මිනිස්සෙක්. කුඩා කාලයක්, තරුණ කාලයක්, මධ්‍යම වයසක් මෙතුමාට තිබුණා. දැන් උතුම් හොඳටම වය වෘද්ධ වෙලා ජරා ජීර්ණ වෙලා ඉන්නවා. බෝසතාණන් වහන්සේට මෙන්න භාවනා ආරමුණ. උයනට ගේන ආපසු මාළිගාවට ආවා. මාස තුනක් මුළුමනින්ම මේ භාවනාවට ලැබුවා. ඒ කියන්නේ ඒ භාවනාවෙන් වහන්සේ ඈත සංසාරේ සංලක්ෂ 12027 නමක් බුදුවරයන් වහන්සේලාගෙන් අසූ බුදුදාන අනුව සමථෝපාසනා භාවනා බලෙන් දීමුකල නුවණැතුව හසනා කළා මහත් මේ වාගේ ජරා ස්වභාවය ප්‍රබලනවා නම් අයම මනෝ තමාලන්නේ තම තවත් මේ ජරාවට පත්වන දේවල් කෙරේ අලී බදී සිටින්න නම්ද උන්වහන්සේ මාස හතරක් මේක භාවනාවක් ලැබුවා. මාස හතරක් උන්වහන්සේට මේක වටිනා භාවනාවක් වුණා. ඊළඟට උන්වහන්සේ දෙවෙනි අවස්ථාවක යම් සිදු නිරමීමට යනකොට දැක්කා ව්‍යාධිතේ. දඩිසේ ආබාධයට සත්ව රෝගියෙක් දැක්කා. එදා තරවාගේ ආපසු මාලිගාවට ගිහින් භාවනාවට ලඟුවා ව්‍යාධිය. මාස හතරකට පස්සේ ඊළඟට වයසින් දරණීමේ තුවාලේ විදස්සා මූර්ත ශරීරය. ඒ මූර්ත ශරීරයේ දැකීම උනාසයට විශාල ආභෝධයක් ඇති වුණා අර වගේ මරණේ භාවනාවට හැරෙව්වා. ඊළඟට උන්වහන්සේ දැක්කේ ශ්‍රමණ රූපයක්. ඒ හරියටම අවුරුදු 29 පිළිලා. අවුරුදු 29කට මාස දෙකක් පිළිලා මේ ශ්‍රමණ රූපේ දකිනකොට. එදා උන්වහන්සේ තේරුම් ගත්තා මෙන්න උපදීන ස්වභාවයට ඇති මම උපදීම අත්තර දම උපදීම ආදීනම සලකා අජාති වූ නිර්වාණය ආબોධ කර ගැනීම ප්‍රයාතු මාර්ගය මේකයි. ජරාව ස්වභාවත ඇති මම ජරාව ඉක්මවා අජර වූ නිර්වාණය කරා යාමට තියෙන මාර්ගය මේකයි. ව්‍යාධි ස්වභාව කොට ඇතිම අව්‍යාධි වූ නිරන්තර මාර්ගය මේකයි. මරණයේ ස්වභාව කොට ඇති මා විසින් අමෘතෝ නිර්වාණේ පාතු මාර්ගයේ මේකයි. ශෝක වේම සබාවක පාතු මාර්ගයෙන් අශෝක වූ නිර්වාණේ පාතු මාර්ගයේ මේකයි. කුලිත වේම සබාවක මාර්ගයෙන් අක්ෂිෂ්ඨෝ නුකලිතෝ විසුද්ධෝ නිර්වාණේ පාතු මාර්ගයේ මේකයි කියලා ශ්‍රමණ රූපයේ දැසීමෙන් උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්. මෙන්න මේක මේ සූත්‍ර දේශනාව ඉදිරිපත් කළා මමත් වෙන ප්‍රපුද්ගලයන් වගේ උපදීන ජරාවටපත් වීම ව්‍යාධයටපත් වීම මරණයටපත් වීම ශෝක වීම කුලුක වීම කියන මේ ස්වභාවය ඇති කෙනෙක් වේ ඒවාම ශේෂයා ශේෂයා සමාන වී ඉඳලා මේවායේ නික්ම යාමේ පිළිවෙත ගැන මූලික කල්පනා කළා ජරා ව්‍යාධි මෘත සෝමන කියන මේ සතර පෙරණිමිති දැකීමේ ඒ තත්ත්වයම සොයාගෙන යාතු මාර්ගයේ සොයාගෙන අභිනිෂ්ක්‍රමණය කළා ඊළඟට උන්වහන්සේ පහදා දුන්න තමන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය පිළිබඳව විවරණයක්. ඒක සූත්‍ර දේශනාවේ නම් තේන්න තිබෙන්නේ දෙමාපියන් හඬා වැළපෙද්දී දෙමාපියන් බලවත් සෝතේට පත්වී සිටිද්දී ඒවා ගැන නොකසා පරිදුණා කියලා. ඇත්තම මේක සූත්‍ර දේශනාව. අත්කතාවේ මේක සඳහන් වන්නේ දීර්ඝ විස්තරයක් කළ යුතු කාරණය සංසෝතෝ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ බවයි. පූර්ණා රජුගේ පුතුණුවන් තවදෙන බව උපන්න දවසේම දැනගත්තා. උපන්න දවසේ අසත පාරදේවල තාපසයන් වහන්සේගෙන් දැනගත්තා වාස 30 වාස 29 දී මේ බුද්ධාංකුරයන් වහන්සේ පරිදේවා කියලා. උපදීනෙන් පස්වෙනි දවසේදී දේශුද්ධෝදන රජුගේ දැනගත්තා බ්‍රාහ්මණෝරු 108ක් විසින් ශරීර ලක්ෂණ පරීක්ෂා කරවලා අනාගත වාක්‍ය ප්‍රකාශ කළ අවස්ථාව. එයින් බ්‍රාහ්මණෝරු 8 දෙනෙක් කුමාරයාගේ ලක්ෂණ පරීක්ෂා කළ තුන් දෙනෙක්ම ඇඟිලි දෙකක් ඔසවලා කියවා ජීවසිතේ සත්පුත් රජේලා පරිජිනේ ලෝකුරා බුදු වෙනවා කියලා. මේ ආර්ය පරිශීල අත්‍යවතාවේ සඳහන් වෙනවා පස් දෙනෙක් එක ඇඟිල්ලක් ඔසවලා ස්ථිර වශයෙන් ස්වාමයේ දරුවා කිසිසේත් සත්‍විත රජ වන්නේ නැහැ. ජීවයෙන් නිත්‍ය පැවිදි වී ලෝතුරා බුදු වෙනවා කියලා. වෙනත් අර්ථකථාවල හඳුන්වන්නේ කොණ්ඩඤ්ඤකෙන එකම මානවක තුලා පමණක් එකවිල්ලක් සෝලා ප්‍රකාශ කළා කියේ. නමුත් මේ ආර්ය පරිශන සූත්‍ර අර්ථකථාවේ දැක්වෙනවා ඒ කොණ්ඩඤ්ඤ මානවක තුමා තුළ මානවකෝරුල පස්දෙනෙ ඇඟිලි එකක් කුසෝලා තුවා මේ දරුවා කිසිසේ දිවියේ රැඳෙන්නේ විසිනමේනි වසරේදී පැවිදි වෙලා 35 වෙනි වසරේදී ලෝතුරා බුදු වෙනවා කියන්නේ. මේක නිසා සුද්ධෝදන රජුගේ කල්පනා කළා ජීවසිතේ සත්‍යක සත්‍යත් ලැබෙන බැවින් බුදු වෙන ඉස්සර මට සත්‍යක පුතුක දකින්න ලැබේවා කියලා. අර ජරා ව්‍යාධි මරණ කියන මේවා දකින්න නොලැබෙන හැටි ඒක ආසාව කර කරගත්තා. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ ශ්‍රමණ රූපේ දුටු දවසේදී සංඝාවනතුරු උයන්සිරි නර්මමේ ගත කළ සද්දේ රජකුමාරයාණන් විස්කම් දේපතුන් විසින් කළ ලද සාධුකීය දිව්‍යමය අඳුන් පළඳුන් දරාගෙන උතුම් පළඳගෙන මහත් ගෞරවාන්විතව මාළිගාවට වැඩියා කුසා ගෞතමීගේ නිබ්බුත පදේ අසා තමන් සොයා යන නිබ්බුත පදයට පෙරනිමිත්තක් වශයෙන් පැහැදිලා ඇතුමේට ලක්ෂයක් අගනා මුතුමාලය මුතුහාරය පරිත්‍යාග කළා මාළිගාවට පමිණ බෝසතාණන් වහන්සේ ආහාරම් ගවෙන්ද තොරව භාවනාගත දුනාහා සමානව නිස්සබ්දව සානගත වුණා තමන් වහන්සේට උපස්ථාන කරන පිණිස කැමිනි නලගණන්ගේ විචාර ගැටීම බලවත්ම සංවේගයට පිළිතුරට පත් වුණා. රාත්‍රී මධ්‍යම යාමයේ එදවස් තුන ප්‍රාණ භද්‍ර කුමාරයා අතිවත් අල්ලන්නේ තුවේ එලිපත් ළඟ සිරිපතුල කඩලා අදිෂ්ඨාන කරගත්තා මේ රාහුල පුත්‍රයානි ලෝකවාසී සීල සත්‍යෝ මගේ දරු මේ යශෝදරා දේවියනි ලෝකවාසී සියල්ලෝ මගේ ඥාතිවරු සුද්ධෝදන කියන රජුරුවන් ළඟ ලෝක වාසයේ සියල්ලම ළඟ වැඩි කියලා. එනිසා මේ දරුවන්ට මේ ඥාතියන්ට මේ වැඩි කියන සතන් ලෝක සත්වයාට ජරා ව්‍යාධි මරණයෙන් තොර වුණායේ අජාතු අව්‍යාධි අමෘත අසංකත දාත සංඝාත අමාන නිවන් සෝදදා දෙනු පිණිස මම පරිදේනවා කියලා අදිස්ථාන කරගෙන පිටත් වුණා. ඉස්සොඩුලක් මාළේ කන්තක අසුකුට නැගී ගමන් කළා. අනෝමා නදී තීරයේදී හේ සත්‍යෝදනයේ කොට සත්‍යත්වයට අහසට දැම්මා. ගතිකාර බ්‍රහ්මරාජයා පිළිගන්නේ අතපිරිකර දරව උත්තම ප්‍රෝර්ජාවේශය දරාගත්තා. සතියක් මුළුල්ලේ निराහාරව ප්‍රීත සැපයෙන් ගත කළා. හත්වෙනි දින පරිගානෝර පිරිසුදා වඩ පිරිසුදා වැඩලා මිශ්‍රක ආහාරය වැළඳුවා. බිම්බිසාර මහරජුරුවන් විසින් කරන ලද ආරාධනාද ප්‍රතික්ෂේප කොට ආලාර කාලාම තාපස කුමාරට වැඩි. එතුමා සමග සාකච්ඡා කිරීම මාත්‍රේ එතුමා ආකංචඤ්ඤාතනලාභයේ කෙනෙක් බව දැනගෙන තමන්ගේ භාවනාවට පෙදුනා ආකංචඤ්ඤාතන ධානය දක්වා සමාපatti ලැබුවා. ආලාර කාලාම තාපසයන් වහන්සේ ඒ බව දැනගෙන මහා බෝධිසත්වයන් වහන්සේට ආරාධනාවක් කළා මේ ආශ්‍රමයේ නැවතී අපි දෙන්නම මේ ශිෂ්‍ය සමූහයට අනුශාසනා කරමු කියලා. නමුත් මහා බෝසතාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරලා උද්දකරා පුත්‍ර තාපසයන් වහන්සේ වෙත වැඩියා. එතුමා සමග කළ සාකච්ඡාවෙන් මේ සංඥා නා සංඥා ප්‍රධාලාභී කෙනෙක් බව දැනගෙන භාවනාවදා ඒ අටවෙනි ධ්‍යාන සමාපත්තිය උපදවා ගත්තා. බුද්ධතරා පුත්‍රතුමා දේශකානන් වහන්සේට ආරාධනා කළා මේ ආශ්‍රමයේ නැවතේ ප්‍රධානාචාර්ය වූ මේ ශිෂ්‍ය සමූහයට අනුශාසනා කරනු මැනව කියලා. මේ ආලාර කාලාම තාපසතුමාණන් විසින් සමසමව තබේ නෙමෙයි. බුද්ධකලා පුත්‍ර තාපසතුමාණන් විසින් උසස්තන තබේ නෙමෙයි. උන්වහන්සේ ශාරීරිකවටත් නොවේ ලෞකික ධ්‍යාන සමාපatti භාවිශේෂානිසංස පමණක් ඇති ඒ සියල්ල අතර දාලා ඉන්නේ ධනවත වැඩම කර වදාළ. උන්වහන්සේ ඉන්නේ ධනවෙහි ඊ타මත්ම ගැඹීර ලෙස මහා ප්‍රදාන වීරවරු. ඒ කාලයේ තාපසයන් වහන්සේලා අත්කල මතාන යෝගයේ වශයෙන් යම් තාක් කාෂ්ඨ වෘත අනුගමනය කළා නම් ඒ සියල්ල උත්කෘෂ්ඨ පරිච්ඡේදයේ බෝසතාණන් වහන්සේ අනුගමනය කළා. කඩලාටයක් මූලයක් තරම් සුළු දෙයකින් යතමින් මුලාහාර වහන්සේ ආහාර වර්ජනය කොට දුෂ්කර ක්‍රියාව කළා. ශරීරයේ පරමලාපකක් මෙන්න දුර්වල දුර්වල බව පමණුණා. නමුත් උන්වහන්සේගේ සති සමාධි ඥාන බිලක් අඩුවනේ නැහැ. ඒ කාලයේදී නම් පදම දවසේදී අනාගතේ ලෝතුරා දුදු වෙනවා ස්ථිරයි කියලා මුදමනේ දෙපාර්තේ බාලෝකෝරු පස් දෙනෙක් කාලය දැනගෙන පෞදු වෙලා පංච වර්ගීය තාපසුරු නමින් ප්‍රසිද්ධව බෝසතාණන් වහන්සේ සෝෂය අවිද්දා කුරුවේ ගණන් වැඩෙන්න බව දැනගෙන ඒ ස්ථානයේ පමණ ගෞරවයෙන් යුක්ත උපස්ථාන කළා අද බුදු වෙනවා අද බුදු වෙනවා හෙට බුදු වෙනවා කියලා බල බලා බුද්ධත්වයට අපේක්ෂා කරමින් උපස්ථාන කළා නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ අත්කලමතාන යෝගය නිවන් මඟ නොවන බව දැනගෙන නදින් කිලෝ සමගමනය කරන්න පටන් ගත්තා. පංචවර්ගීය තාපසවරු දෝසතානන් වහන්සේ හරදමා බරණස් නුවර සමීප උසපතනාරාමයට වැඩි. මේක ධර්මතාවක් ලෝතුරා බුදු වෙන කාලයේ කුසල සමීපයේ ඉන්නේ නැහැ. දසකයක් තරම් සති කාලයක් තුළදී දෝසතානන් වහන්සේගේ ජරා ජීර්ණ භාවයටපත් වුණා වූ දුරාපත්තෝසේ දේහය ප්‍රකෘතිමත් වුණා. උපතින් 35 වෙනි වසරේ ලැබී සිටියා. විසක් පොයට පෙර දවසේ අලියන්සාලේ පංචමහා සුකලියක් දුටුවා. පසුදින ලෝතුරා බුදුන බල ඒ භාග්‍යතුන් වහන්සේ ස්ථීර වශයෙන්ම දැනගත්තා. සුජාතා සුතු දේවියගේ කුඩු කුඩු පිළිවෙල නේරංජරා නන්දේ කෙරේ පන්තාසුවේ බෝසතාණන් වහන්සේ සලස්වන තුරු අර කිරිපුඩු වළඳලා සලස්වන තුරු රුක්ෂයන් වල සමවස්සෝයෙන් වැඩි හිටියා. එදවස් බෝධි මණ්ඩලයට වැඩම කරලා වදාරලා රාත්‍රී පූර්ව යාමෙහි පූර්වේ නිවාස ඥානයත් මධ්‍යම යාමෙහි දිව්‍යන් චක්‍රදේ ඥානය ප්‍රතිලාභ කොට වදාලා. ඒ වජ්‍රාසනයේ වැඩි වෙන අවස්ථාවේදී පාරමිතා භූමියේ යම් කිසි දුර්වලතාවක් හේතු කොටගෙන වසවර්ග දීපුත්‍රයා දසදින්වරක් මරසමග සමග පැවුණ නවමහාවසවස්වමින් දෝෂතානන් වහන්සේ නිරපීමට පත් කළා. ගර්ජන තරජන කළා. දෝෂතානන් වහන්සේ දක්ෂිණ ශ්‍රී අත්තේ පොළොවට දිවිකොට සත්‍යක්‍රියා කළා. විසතුරුවක් දැවී පිහිටා ලෝතුරා බුදියන බවට සාක්ෂි වශයෙන් මහා පෘථිවිය කම්පාවනසේ පාරමී මස්තක ප්‍රාප්ත කළ බව සත්‍යයේ නම් දලස්ස සතලිස් දාසක් යදුන් ගමතමති මේ මහා පොළව මට සාක්ෂි පිණිස පවතිවා කියලා සත්‍යත්‍යා කළා. සබුදුන්නා පෘථුවිය සම්පායන ගිරිමේ කලාත දන ගැසුවා වසවාමගේ පුත්‍රයා පතිත වුණා මාරසේනාව සීසියකද පණ ගියා අසල සඳ උදාවේ විසක් සඳ උදාවේදී සූර්ය අත්සංගත වෙද්දී මේ මාර ප්‍රලේකල භාග්‍යතුන් වහන්සේ ආනාපාන සතිය මූල කර්මස්ථානයේ කොටගෙන සමසතලේ සමත භාවනා මුදුන් පමිණෙව්වා పూర్වේ නිවාස ඥානයෙන් සීවිසා සංගණන් සෞඛ්‍ය උන්වහන්සේ දක්වලා දාලා විශේෂේක සෞඛ්‍යවත් භාෂා තමන් වහන්සේ උපන්න කල නම යම ගෝත්‍රය උස නිචිතං ආහාර කාල කළ කුසල අකුසල සැප දුක් සියල්ලම දෙවියන් වශයෙන් විවස්ථාපනය කරමින් පෙරවසු කඳ කුමන දාන්නා නුවණේ අතීතවල සංසාරයේ දැකවදාලා මධ්‍යම යාමේ ජීවන් සක්ෂර දුක්වානේ ප්‍රතිලාභ කොටගෙන අතීතේ දින හතක් අනාගතේ දින හතක් බැගින් දින 14ක් මරණ උපදින සුගත දුගත යන කුසල අකුසල කරන සෝබන අසෝබන ගතිය සියලුම සත්‍යයන් දකිනේ අතීතානාගත වර්තමාන තුන් කාලය පිළිබඳව හේතුඵල සම්බන්ධතාවය ආબોධ කරගත්තා. ලෝකුරා බුදුන්ගමත් එන්න මේ ලෝකේ සත්‍යයන් දෙවියන් මලනවා නොව ඉබේ හට ගන්නවා නොව මේ මේ හේතුඵල ධර්ම සම්බන්ධයෙන් යුක්තව මේ සත්‍ය සංකාල දිගින් දිගට පවතගෙන එනවා කියන එක පටිච්ච සමුප්පාද භාවනා තුන් වහන්සේට අරමුණක් වුණා. ලෝතුරා බුදුන් සීලම දේශපාලන් වහන්සේලා විදර්ශනා වශයෙන් ගනු ලබන්නේ පටිච්ච සමුප්පාද විදර්ශනාවල් పూర్වේ නිවාස ඥානෝ හා දිව්‍යං චක්කර ඥානෝ දසවදාලා වූ පරිද්දේ තුන් කාලයේ පැවති සීලම සංස්කාරය සතුට සමුත්පාද විපස්සනාවට නම් වනවා ඊ타ත්ම සූක්ෂම ආකාරයේ විපස්සනා භාවනාව වඩම් පටන් පටන් ගත්තා දසදහසක් ලෝක ධාතු ආලෝක කරන දසදහසක් කිරුමල නිරංගාට වඩා සම්මල නිරංගාට වඩා අතිශයින්ම සෝධනාන වූ විපස්සනාඥාන ආලෝකයෙන් යුතුව ඒ භාග්‍යතුන් වහන්සේ අලුයන් කාලේ විපස්සනා වඩා දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී දසදහසක් ලෝක ධාතු වල ප්‍රාත්‍යාරි සිද්ධ වෙද්දී සවාසන සත්වක් ක්ලේශයන් සෝදා හරිමි දසබල ඥාන චතුරු වෛසාරද්‍ය ඥාන ආදී අනන්ත ඥාන ධාතුන් පරිවාර කොට ඇති සරුවක්ෂතා ඥානෙ ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වේ වදාලා උනාසේ අනේක ධාතු සංසාරයන් යනාදී ප්‍රථම උදානයේ දීති වාක්‍ය ප්‍රකාශ කරලා ගාම්භීරත්වය සම්මාසනය කරන්න පටන් ගත්තා අධිගතෝ කෝ ම්‍යායන් ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරුනුබෝධෝ සන්තෝ පනීතෝ අපක්කාවචරෝ නිපුනෝ පඬිත වේදනීයෝ මා විසින් ගාම්භීර වූ ධර්මයක් අධිගමනය කළා එවැගේම දකින්ත දුෂ්කර වූ අවබෝධ කරන්න දුෂ්කර වූ සාන්ත වූ ප්‍රණීත වූ තරයෙන් දැසගත නැහැකා වූ අතිශයින්ම නිපුණ වූ පඬිතයන් විසින් ආબોධ කටයුතු වූ ගාම්භීර ධර්මයක් ආબોධ කළා මේ ලෝක සත්‍යය ක්ලේශයන්ගෙන් යටපත් වෙලා ආලේ රාමා කෝපනායම් පජා ආලේ හතා ආලේ සම්මුදිතා ආලේ රාමාය කෝපන පජාය ආලේ රතාය ආලේ සම්මුදිතාය දුද්දසං ඉදන්තානං යදිදං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදෝ ඉදම්ප කෝඨානං දුද්දසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී කටනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං තෘෂ්ණා ආලයෙන් දැසගත්තා වූ තෘෂ්ණා ආලයෙන් තිමිදී ගත්තා වූ මුලා වුණා වූ ලෝක සත්‍යයට ඉතත් ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදනම් වූ හේතුඵල ධර්මයේ බොහෝම දුෂ්කරයි දැනගන්නට. ඒ වගේම සීල සංස්කාරයාගේ සංසිඳීම නම් වූ විරාග නිරෝධ නම් වූ සීල උපදීන්ගේ අත්හැරීම නම් වූ තෘෂ්ණාක්ෂය නම් වූ අමෘතමා නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම බොහෝ දිනාට දුෂ්කරයි. මා විසින් යම් ධර්මයක් දේශනා කරනු ලැබෙනවා නම් මේ ධර්මය අවබෝධ කරගන්නේ නැති බැවින් මා වෙහෙස වෙනවා. එනිසා ධර්ම දේශනා කිරීම නිෂ්ඵලයි කියන කුණවහන්සේ ලෝකයේ දෙස බුදු වෙසින් නොබලාව මන්දෝත්සාහී භාවයට පත් වුණා. මේවදව බාධක් ආ වූ සහම්පති මහා බ්‍රහ්මයා. සහම්පති මහා බ්‍රහ්මයා කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයෙහි සිල්වත් ගුණවත් ධ්‍යානලාභී ස්වාමීන් වහන්සේ නම. ඒ ස්වාමීන් වහන්සේගේ නම වහක ඉෂ්ඨවිරයන් වහන්සේ. වහාක ඉස්තවරයන් වහන්සේ ප්‍රථම ධ්‍යාන ලාභී. ආය කෙලවර ප්‍රථම ධ්‍යාන බමතලයෙහි මහා බ්‍රහ්මතලෙහි මහා බ්‍රහ්ම රාජයක උපන්නා. බ්‍රහ්මලා ලෝකයේ බ්‍රහ්මයේ තුම හැඳින්වේ සාම්පතිය කියලා. මේ සාම්පතියේ බ්‍රහ්ම රාජයා තමයි සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපදින දවසේ ශ්‍රේතච්ඡත්‍රය දැරුවේ. එවාගේම සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ බුදු වෙන දවසේ සේතච්ඡත්‍රය දරන්න කල්ැතුව ආ. කිරිපිඩු කිසන දවසේදී සේතච්ඡත්‍රය දැරි. තා බොහෝ අවස්ථාවල භාග්‍යතුන් වහන්සේට උපස්ථාන සඳහා මේ සහම්පතේ බ්‍රහ්මරාජයා ආ. භාග්‍යතුන් වහන්සේගේ මේ මන්දෝත්සාහී භාවය දැනගත් මෙතුමා සැලකින් අවොත් දනගසා වැඳ නමස්කාරයෙන් ආරාධනා කළා. පාතුර හෝසි මගදේ සුකුම්බේ ධම්මෝ අසුන්දෝ සමලේහි චින්තිතෝ අවාපුරේ තං අමතංස ద్వාරං ධම්මං මේ ආදි ගාථාවකින් ප්‍රකාශ කළා ස්වාමීන් ඔබ වහන්සේගේ 15 වෙනිද මැත්තේ පූර්ණ කාසිපාදී අසාරවත්නි ශාස්ත්‍රවරුන් විසින් සංකලේශ ධර්මයක් ලෝකයාට ප්‍රකාශ කළා. ස්වාමීනි ඔබ වහන්සේ නික්ලේශේ භාවයටපත් වී මේ ලෝකයේ දෙස බුදු වශයෙන් බලවදාරණසේකවා. පර්වත මස්තකයකට ප්‍රාසාද මස්තකයට ගොඩ වුණා වූ දෙයක් ඇත්තා වූ කෙනෙක් ආපස ජනතාව දෙස බලන්නක් මේ ප්‍රඥා ප්‍රාසාදයේ නගුණා වූ භාග්‍යතුන් වහන්සේ කරුණා චක්ෂුවෙන් ප්‍රඥා චක්ෂුවෙන් මේ ලෝක ධාතු දෙස බලා වදාරණසේක්වා ධර්මාභෝධයේ සුදුසු හේතු සම්පන්නෝ ඉන්නවා එනිසා අනුකම්පාවෙන් ලෝට ධම් දේශනසේක්වා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වෙන බෝධි මූලයේදී බුදුවස ලබාගත් නමුත් අට සතියක් යනතුරු දෙමාසයක් යනතුරු බුදු වැසින් ලෝ නොබැලූ බැවින් මේ මොහොතේදී බුදු වැසින් ලෝ බලා වදාලා නෙළුම් විලක මානෙම් විලක සුදු නෙළුම් විලක නෙළුම් කැකුළු සමහර නෙළුම් කැකුළු වතුර යට තියෙන බවක් සමහර නෙළුම් මානෙල් කුමුදු කැකුළු වතුර මට්ටමර තියෙන බවක් සමහර නෙළුම් මානෙල් සුදු නෙළුම් කැකුළු වතුරෙන් උඩට මතුවේ වතුරත් සමග අමිශ්‍රව තියෙන බවක් අනුව තුන්වහන්සේ උද්ගති ත්‍ඥ විපංචි ත්‍ඥ නිල්ය පුජ්‍යයන් ඉන්න ඇති බුදු ඇසින් දක්වදා කොටින් කියනවා නම් සූවිසා සංඛ්‍යක් ජනතාව සූවිසි මහා සමාගමකදී මගඵල නිවන නිවන් ලබන බව උන්වහන්සේගේ බුදු ඇසට පෙනී ගියා. තව එක්කෙනා දෙන්නා 10 දෙනා 20 දෙනා 100 දෙනා 50 දෙනා එවාගෙම දහස් ගණන් 84000 දහස් ගණන් වෙන්වෙන් වශයෙන් නිවන් දකින පින්නතුන් අනන්ත අපරිමාණ බෞද්ධාසයට පෙනී ගිය. ඒ අවස්ථාවේ තමයි මෙන්න මේ ගාථාවෙන් ධර්ම දේශනාව සඳහා උන්වහන්සේ පොරොන්දු වුණේ. අපාරුතාතේසං අමතස්ස ద్వාරා යේසෝතවන්තු පමුංචන්තු සම්දං විහිංස සංී පගුණං බාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මී බ්‍රහ්ම රාජේනි මේ ලෝක සත්‍යයට ධර්ම දේශනා කිරීම විහිංසාවක් බව හිතාගෙන මෙතෙක් ප්‍රමාද වුණා නමුත් මේ මොහොතේ බුදු වැස විදෙව්ව මට පෙනී ගියා මේසා විශාල පිරිසක් මඟඵල නිවන් ලබන්නේ සුදුස්සන්ව ඉන්නවා ඒ නිසා මම අද නිවන් දොරට විවෘත කරනවා ප්‍රඥා ස්රෝතස ඇත්තා වූ සත්පුරුෂයෝ ශ්‍රද්ධාව විහිදුවා ඒ දහම් පද ශ්‍රවණය කෙරෙත්වා කියා ප්‍රතිඥාව දුන්. උනාසේ නුවණින් කල්පනා කළා මේ ධර්මයේ කාටද පළමුවෙන් දේශනා කරන්නේ? ආලාර සාලාම තුපාගම ගැන සොයා බැලුවා දිනාතකට පෙර කලුරිය කළා ආකුංචඤ්ඤාතන බඹතලයකදී බුදුරු 1000ක් බුදුනත් එතුමාට බණව ගන්නට නැහැ. බුද්ධකරා පුත්‍රයා ගැන හිතනකොට පෙර දවසේ රාත්‍රියේ අපවත් වෙලා නීව සංඥානා සංඥාතනී ප්‍රදී සිටිය. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මේ දෙන්නට ලොකු අලාභයක්. ජීවත් වේ කියන නෝරදුවම මේ ධර්මය ආબોධ කරගන්න. ඊළඟට උන්වහන්සේ නෝනි මෙනෙහි කළා දුෂ්කර ක්‍රියා කාල සමයේදී උපකාර වූ පංච වර්ගීය තාපසයන් වහන්සේ. බුදු ඇතට පෙරණ මේ පස් දෙනා වහන්සේ රහත් වෙන්න හේතු සම්පත් ඇති අය බව. උන්වහන්සේ ඊළඟට බුද්ධ ගයාවේ සිට බර්ණ සිසිපතනාරාමයේ බලා 18 දුන් මාර්ගයේ පාගමනින් යදී. සැලකින් නිර්දීන් වඩින්න තිබුණා. නමුත් මේ පාගමණයෙන් වැඩි අතරමඟ සම්මුඛ වෙන උපක කියන ආජීවකතුමාට උපකාර වනු පිණිසයි. උන්වහන්සේ කළා මේ වටනේ ගමනේදී උපක ආජීවකතුමා මගදී සම්මුඛ වුණා. පසකටේලා ගෞරවාන්විතව කියා හිටියා ස්වාමීනි උභාසක ඉන්ද්‍රියම් බොහොම ප්‍රසන්නයි. තරත්ම සාන්තයි. උභාසයේ උභාසකගේ ගුරුවරයා කවුද? උභාසකාගේ ශිෂ්‍යයෙක්ද? උභාස අනුගමනය කරන ධර්මයේ කුමක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා සබ්බා විභූ සම්බ විදූ හමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිට්ඨෝ සම්බං ජහං තණ්හක්ඛේ විමුක්තු සයං අභිඤ්ඤාය කමුද්දසෙයං මලෝක ධාතුව සියල්ල අභිභවනය කරගෙන ලෝතුරා බුදු වුණා. සම්බ විදුහමස්මි සියල්ල ආબોධ කළා. සම්බං ජහෝ තණ්හක්ඛේ විමුක්තු සියල්ල මං අත්හැරියා තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත නිවනටපත් වුණා නමේ ආචාර්යෝ අත්ථි සබිසෝමි නවිඤ්ඤති සදේව කස්මින් ලෝකස්මින් නත්ථි මේ පටිකුංගලෝ මට ගුරුවරයෙක් නැහැ මට සමාන කෙනෙක්ද නැහැ දෙවියන් සාත සමස්ත ලෝක ධාතුෙහි මට පතහලිව පැමිණෙන්නේ කිසිම සමතෙක් නැහැ. අහං හි අරහා ලෝකේ අහං ලෝකේ අනුත් අහං සත්තා අනුත්තරෝ ඒකෝමි සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි නිම්බුතෝ මම ලෝකේ සීල කෙලස් භාත වූ වර්තෙන් සවාසන සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ වර්තෙන් අරහං නම් වේලෝ අහං සත්තා අනුත්තරෝ මම ලෝකයේ සියල්ලන්ට අනුශාසනා කරන අනුත්තර ශාස්ත්‍රූවරයෙක් වේද අහං සම්මා ඒකෝ මි සම්මා සම්බුද්ධෝ මම එකලාව ලෝතුරා බුදු වුණා සීති භූතෝස්මි නිබ්බුතෝ මම සිසිල්ුණා නූනු කෙනෙක් වුණා ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං සදේව කස්මින් ලෝකස්මින් ආංචුං සම අමත දුන් දුබින් ධර්ම චක්‍රේ පැවැත්වීමට කසීපුරේ බලාමා වඩි දෙවියන් සෑත ලෝකයා වෙත අමෘත බෙරය අමාබෙරය වැයීමට මා මේ ඉසිපතනාරාමේ බලා පිටේ වඩි ඒ වෙලාවේ උපකාජීවක කීව වහන්සේ නම් අනන්තජින ඌ මං අනන්තජින මාදිසාවේ ජිනා හොන්ති යේ පත්තා ආසවක්ඛයා ජිතාමේ පාපකා ධම්මා තස්මාහං උපකාජිනෝ යම් කෙනෙක් ආශ්‍රවක්ෂේතපත් වුණා නම් ඒ ජිනවරයෝ මාහා සමානයි මාදනි මා විසින් සීළු පාපයන් ජාගත්තා එනිසා මම උපකය මම ජින නම් වෙනවා එසේ ස්වාමීන් වහන්සේ අනන්ත ජිනෝ මෙන්න මේ සම්මන්ත්‍රණය ඇති වුණා. පසු කාලයක මේ උපක ආජීවකතුමා දුර පළාතක වැඩි ගම්මානයකට ගිහින් ප්‍රධාන වැඩිගෙදර කුමරියක් සමග විවාහපත්ව සිට එතුමියගේ යම් යම් අප්‍රසාද ජනක කරුණ නිසා සංවේගයටපත් වී ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ධම්මසා අනාගාමී මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. නැවත අවිහලම් බඹතලේ ඉපද එහිදී අරහත්ත්වේ සාක්ෂාත් කරගත්තා. මේ අනාගතාර්ථ සිද්ධියේ බලා ධාතු දුන්මඟ පාගමනින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩවදාළා. ඉසිපතනාරාමයේ සමීප වෙන වෙලාවේ දුරදීමදක්ක පංච වර්ගීය ස්වාමින් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වැඩි. උදාසේ පරිපූර්ණ ආරෝ පරිණාහදේ සම්පත්‍යේතු වඩන විලාසේ දුටු කෙනෙහි මේ පිරිස කතිකාවතක් කළා අන්න මහා ශ්‍රමණයන් වහන්සේ අප සොයාගෙන එනවා. දුෂ්කර වතාත්තර දාලා බාහුලික බාටපත් වෙලා දැන් අපි තේනවා අපි පෙර ගමන් නොකරමු ආසනයක් පමණක් දෙමු අතේ පිරිකර නොගනිමු පාහෝදන්නේ නැතු ඉඳිමු මේ වාගේ කතිකාවතක් කළා තුන් ලෝක ධාතුවට විහිදුවන අසීමිත මෛත්‍රී ධාරාව මේ සංඝ පිරිස වෙත විහිදූ බැවින් ඒ කතිකාවල් අමතක වෙලා කෙනෙක් පෙර ගමන් කළා කෙනෙක් පාසිරු පිළිගත්තා කෙනෙක් පාදෝවණේ කළා කෙනෙක් පාපිස දැම්මා කෙනෙක් අසුන් පනවා වඩා හිඳෙව්වා නමුත් ලෝතුරා බුදු බව නොදැන ආවසෝ වාදීන් ආමන්ත්‍රණය කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අසලපුර පසළොස්වක් බොහෝ දවසේ සංධ්‍යාවේ මේ බරණස් නුවර සමීපී සිපතනාරාමයට වැඩිය අවස්ථාවේදී සැබවින්ම අසලසඳ උදා වෙද්දී සූර්ය අස්තංගත වෙද්දී මේ පංච වර්ගීය ස්වාමින් වහන්සේ අමතා වදාලා මහණෙනි තථාගතයන් වහන්සේට ආවසෝ වාදයෙන් ඇමතීම සුදුසු නැහැ තථාගතයන් වහන්සේ අමෘතේ අධිගත කළා තථාගතයන් වහන්සේ අධිගත කළ අමෘතය දැන් දේශනා කරන්නට මා බලාපොරොත්තු වෙනවා දසවන් නමාශ්‍රවණී කරව යම් කෙනෙක් මේ ධර්මයට අනුව පිළිවෙත් පුරනවා නම් මේ ජීවිතයේම ආශ්‍රවයන් ශේකොට අනාශ්‍රව නම් වූ අමා මහ නිවන අවබෝධ කරගන්නට ලැබෙන. තුන් වර දක්වා මේ වචනය දේශනා කළා. ඒ මේ පිරිස නෑ පිළිගත්තේ. හතරවෙනි වර උන්වහන්සේ වදාළ මහණෙනි. ඔබ ආශ්‍රයේ සිටිදී කවදාවත් මං කිව්වද මම සත්‍ය අවබෝධ කළා කියලා. එසේ ප්‍රතිඥාවක් නොකළ මා අද මේ ප්‍රතිඥාව කරන්නේ මන්ද? සත්‍ය අවබෝධ කළ බැවින්. එනිසා මහන්නේ දසවම් නව ශ්‍රවණේ කරවෝ මුලමඳාගේ යහපත් වූ අර්ථ ව්‍යංජන සම්පන්න වූ ਸਰව සම්පූර්ණ සුපරිසුද්ධ වූ ශාසන භ්‍රමචර්යාව ප්‍රකාශ කරමින් මා ධර්ම දේශනා කරනවා ඒ ධර්මයේ ශ්‍රවණය කොට ඒ අනුව පිළිවෙත් පුරනවා නම් ආශ්‍රවයන්සේ කිරීමෙන් අනාශ්‍රව නම් වූ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට ලැබෙනවා කියලා ස්ථීර වශයෙන් වදා මේ සංඝ පරිස බොහොම ආදර ගෞරවයෙන් ධාමද සවන් දුන්නා තුන් ලෝක ධාතයේ තියෙන සීලම සෝඳ එක කරඬුවකට එක්කාසු කරලා තබලා ඒ කරඬුව විවෘත කිරීමේදී තුන් ලෝකේම සෝඳවත් වන්න වගේ සාරාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පිරුවා වූ අසීමිත වාක් සුචරිතානුභා බලයෙන් මානිල් මා සුවඳ විහිදෙන ශ්‍රීමක පත්මේ විහිදුවා දසදහසක් ලෝක ධාතුව සුවඳවත් කරමින් දසදහසක් ලෝක ධාතුව ප්‍රාත්‍යාරියෙන් සරසවමින් කම්පා කරවමින් දේ මේ භික්ෂුවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා ජනාදී වශයෙන් අනුත්තර ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පසුව මේ විදිහේ ආර්ය සත්‍ය දේශනාවක් කරන උත්තමයන් වහන්සේ නමක් නෝ පහළ වුණා නේද කියලා සාක්ෂි පිණිස ආචාර්යමත් භාවයට පත් වූ දසදහසක් වල එක පැර කම්පා වෙන්න පටන් ගත්තා මුළු දසදහසක් වල දෙසක් මංගල්‍ය පූර්ව නිමිතේ 60 පෑ මුළුල්ලේම පැවතුණා ඒ අවස්ථාවේ පංච වර්ගීය ස්වාමින් වහන්සේලා අතුරෙන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵලය ආબોධ කරගත්තා. 18 කෝටියක් බ්‍රහ්මයෝ රහත් වුණා. තවත් අසංකේයයක් පිරිස සෝවාන් ඵලයටපත් වුණා. එතනින් නැවතුනේ නැහැ. ඊළඟ දවසේ භග්ය ස්වාමීන් වහන්සේ තුන්වෙනි දවසේ වප්ප ස්වාමීන් වහන්සේ හතරවෙනි දවසේ මහානාම ස්වාමීන් වහන්සේ පස්වෙනි දවසේ අස්සජි ස්වාමීන් වහන්සේ පිළිවෙලින් සෝවාන් ඵලයටපත් කොට වදාළා. පළමු දවසේදීම පංචවර්ගයේ ස්වාමීන් වහන්සේලෙහි භික්ෂුභාවයෙන් පැවිදි වුණා උපසම්පදා වුණා. පස්වෙනි දවසේදී අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාවෙන් පස්දිනා වහන්සේ ත්‍රිවිද්‍යා සත් අභිඥා සිව් පිළිසිඳා ඥාන සහිතව උත්තම අරිහත්යෙන් අමා මහ නිවනටපත් වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තියමතුරා බුද්ධ ශාසන කාලයේ පටන් කල්ප ලක්ෂයක් පුරාගෙන ආව පාරමී අනුව ඊපස්සේ බුද්ධ ශාසන කාලයේ නාවරක් පූජා කළ අග්‍ර ශස්ත්‍ර දානයේ අනුව මේ බුද්ධ ශාසනයේ චිර රාත්‍රාඥ භික්ෂූන්ගෙන් අග්‍ර වී සියල්ලන්ට ප්‍රථමයෙන් මාර්ගඵල නිවන් ආબોධ කරගත්තා කියලා උන්වහන්සේගේ චරිතාපදානය සඳහන් වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේසා විශාල විස්තරයක් ආර්ය පරිශ්‍රණ සූත්‍රයෙන් ඉදිරිපත් කරලා අන්තිමට දේශනා කරනවා මහණෙනි මා දේශනා කළ පරිද්දෙන් මේ විදිහට ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් සීල සමාධි ප්‍රඥා සීරසයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට උපනිශ්‍ර වෙන මේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංකේශ කියන මේ ස්වභාව ධර්ම අත්තර දමා ඒවායේ ආදීනව නුවණින් සලකා බුද්ධ ශාසනය ලබන්න තියෙන උතුම් ප්‍රතිෂ්ඨාවන මේ නව අනුපූර විහාර සමාපත්‍ය අනුව නිවන් මාර්ගය ගන්න හැකි වෙනවා එනිසා ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෝ ජීජේ නික්මී පැවිදි වී අනුත්තර සීල සම්පත්තියක පීඨා සිටගෙන විවිච්ඡේවකාමී විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතාක්කං සවිතාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති ආදී වශයෙන් කියවෙන ප්‍රථම ඥානෙ, ද්විතිය ඥානෙ, තෘතිය ඥානෙ, චතුර්ථ ඥානය ආකාසානං චාතනේ විඥානංචාතනේ ආකින්චඤ්ඤාතනේ නේව සංඥා නාසඤ්ඤාතනේ සහ සංඥා වේද වේදේත නිරෝධේ කියන නවානුකූල විහාර සමාපත්තියෙන් ආධ්‍යාත්ම සංකාමය උසස් භාවයට පමුණවා ගන්නවා ඒ සංඥා වේදේත නිරෝධ සමාපත්තියෙන් නවතින්නේ නැතුව අරහත් මාර්ග ඥානයෙන් සියලුම ආශ්‍රවයන්සේ කරලා අද දවසේ මේ ජීවිතයම ආර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන ලෝකෝත්තර අමා මහ නිවන අධිගත කරගන්න ලැබෙනවා කියනක පහදා දේශනා කොට වදාලා අන්තිම උපමාවක් දේශනා කළා ග්‍රීස්ම ඍතුවේදී සෑම තැනකදීම කනකොළ වියලියන අතර නිවාප භෝජන නම් තෘණ වර්ගයක් වැඩි පුත්‍රයෝ කලාවල වවා ගන්නවා අනිත් සෑම තුරුණ වර්ග වියදේදී අතර මේ නිවාප භෝජනයේ සොයාගෙන කැලාවේ ඉන්න සිව්පාවෝ ගෝල්නමුවෝ පැමිණෙනවා ඔවුන් හැකිතාක් මේ නිවාප භෝජනය අනුභව කරලා මත්ලා තැන් තැන් වල වැටෙනවා ඒ අවස්ථාවේදී ගදි පුත්‍රයෝ ඔවුන් කැමැති කැමැතිසේ කපා කොටාගෙන ප්‍රයෝජන ගන්නවා මේ වගේ තමයි මහණෙනි ලෝක ධාතුව නිවාප භෝජනයක් මේ ලෝකයේ තින රජේ සැප, සිටු සැප, ධන සැප මේ සියල්ල අමුදරුවන් දාස දාසෙන් අජේලකයන් කුක්කුට සූකරයන් හත්ති ගවාස වලවන් එවැගේම රංගදී මුතුමණික් ආදී මේ සීලම උපභෝග පරිභෝග වස්තු මේ ලෝක දාපේ නිවාප භෝජනයයි මේවා වවල තියෙන මායයි ක්ලේශ මායя විසින් නිවාප මෝභෝජන වවල තියෙනවා එනිසා ලෝක සත්‍යය මේක නොදැන හැකිතාක් අනුභව කරලා අර නිවාපභෝජන අනුභව කරන සූපාවන් වැද්දාගේ අතට අසුවන්නාක් මෙන් ග්‍රහණයට අසුවන්නාක් මෙන් ජීවිතක්ෂයට පත්වන්නාක් මෙන් ක්ලේශ මාර්යාගේ ගොදුරු භාවයටපත් වෙනවා නමුත් මානිනි මේ අතර ඥානවන්ත මුවෝ ඉන්නවා ඔවුන් මේ නිවාපභෝජනයට කට ගන්න නැතුව ඒ වැදි පුත්‍රයන්ගේ ග්‍රහණයට අසුවන්නේ නැතුව කැමැති තාක් ආරණ්‍ය කැලෑවල ප්‍රාන්ත සේනාසනවල නැත්නම් වනගානවල සැපෙන් ජීවත් වෙනවා ඔවුන්ගෙන් නිදහස් වෙනවා ඒ වගේ මගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී බෞද්ධයෝ මේ ලෝක ධාතයේ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංකලේශ කියලා මේ ස්වභාව ධර්ම ඇති දේවල් කෙරේ ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ නැතුව ඒවායේ ආදීනව නුවණින් සලකාගෙන අප්‍රමාදව සීල සම්පන්න වෙනවා අප්‍රමාදව සමාධි සම්පන්න වෙනවා අප්‍රමාදව ප්‍රඥා සම්පන්න වෙනවා සීල සමාධි ප්‍රඥා සීරිතෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරනවා ආර්ය අෂ්ටාංග මාර්ග සීරිතෙන් සත්‍යස් බෝධිපාක්ෂ ධර්මයන් වර්ධනය කර ගන්නවා එමගින් පරිඋත්ථාන කෙලෙස්, වීතිකම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, අනුසය කෙලෙස් නමින් හඳුන්වන මේ ක්ලේශච්ඡේදනය කරලා අනුපිළිවෙලින් සත්‍ය විසුද්ධියෙන් චිත්ත සංතානේ පවිත්‍ර කරගෙන ඥාන දර්ශන විසුද්ධිය නම් වූ මාර්ගඵල ප්‍රතිලාභයෙන් ජරා මරණ දුක් තරණය කිරීමෙන් මාර්ග දේව පුත්‍රයාගේ වසඟේ ඉක්මවා අමච්චු දෙවිය නම් වූ ලෝකෝත්තර අමාමහ නිවන සාදා ගන්නවා මගේ ශ්‍රාවකයෝ එසේ වෙත්වා තෙවුන් වහන්සේ ධර්ම දේශනාව දිමවා වදාලා දේශනා අවසානයේ බොහෝ භික්ෂූන් වහන්සේලා ධර්මාභිසමය කරගත්තා ආර්ය පරිශ්‍රණය අනාර්ය පරිශ්‍රණය කියන මේ සෙවීම් දෙකක් පිළිබඳව විස්තර විවරණයක් කරමින් අනාර්ය පරිශ්‍රණයේ ආදීනවයක් ආර්ය පරිශ්‍රණයේ ආනිසංශයක් ගෙනහැර පාමින් වදාළ සූත්‍ර දේශනාවක් දැරේ මෙය ආර්ය පරිශ්‍රණ සූත්‍රය නමින් හැඳින්වෙනවා මේ ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ තියෙන භාවනා මාර්ගය කොටින්ම කියනවා නම් ජාත ජරා ව්‍යාධි මරණ ශෝක සංකලේශ කියන දහම් පද හයක් අනුව වටිනා භාවනා මාර්ගය මේ ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා සමත භාවනාද විපස්සනා භාවනාද කියන ධ්‍යාකාර භාවනාව මේ සූත්‍ර දේශනාවල සම්බන්ධ වෙනවා විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ තියෙන 152ක් පමණ වූ සූත්‍ර වලින් වඩාත් පැහැදිලි වන්නේ කර්මස්ථාන භාවනා මාර්ගයයි එනිසා මේ සූත්‍ර දේශනාව අපි කියවන්නට ඕන මේ සංක්ෂේපයෙන් කියන දහම් කරුණු මෙතකින් සෑහීමකට පත්වන්නේ නැතුව නැවත නැවත මේ සූත්‍ර දේශනාව කියලා සාකච්ඡා කළ අර්ථ තේරුම් ගන්නට උත්සාහවන්ත වෙමු මේ තිබෙනා වූ වටිනා භාවනා මාර්ගයේ ගෙන් කර දෙන ඒක නිතර භාවනාට ගන්න අපි අදිෂ්ඨාන කරගනිමු. මේ ධර්ම දේශනාව තුළින් අපේ භාවනා මාර්ගය පැහැදිලි කරගෙන එමඟින් අපි බලාපොරොත්තු වන ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සිද්ධ වෙන ලෝකෝත්තර අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ලොවට අමාදහම් වැසි වැස්සෙව්වා සුවිසා සංඝ ගණන් ජනතාව නිවන් පුර පැමිණෙව්වා දසදහසක් ලෝක ධාතෝ ධර්මාලෝකයෙන් ආලෝකමත් කොට සබා අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනුණ සාතන් වහන්සේලා පිරිනුණ රාජරාජ මහා මාත්‍යාදීන් පරලව ගියා ගාරස්ථාන රාජධානු යන් පුකුණු මාලිගා සියල්ල නැස්තාවශේෂ වුණා මේ වාගේ රාජකාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් ඉඩකඩම් යානවාන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳීමෙන් පැළඳීමෙන් මෙහෙකින් හේතෙන් ගතෙන් බුලතින් වතෙන් පිළිවෙතින් ආදරයෙන් කරුණාවෙන් පෝෂණය කරන ශරීර කූඩුවක් මතු ලැබෙන දිව්‍ය මානුෂාදී සම්පත් සියල්ලක් හිත ඇති හිත නැති සෑම සංස්කාරයක් ඇතිව නැතුව යනවා නිත්‍යයි ඇතිවෙන්නේ නැතිවෙන්නේ දෙකෙන් පෙළෙනවා දුකයි කැමැතිසේ නොපැවතී යන අනාත්මයි ත්‍රිලක්ෂණයට යට සියලු සංස්කාර දුක්ඛාරි සත්‍යයි දුකට හේතු වන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි දුක සමුදයක් ඇති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි නිවන අවබෝධ කර ගැනීමට වැඩිය යුතු ආර්ය අෂ්ටාංග මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වෙනවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දික් සතරදී පිරු අනන්ත පාරමී දෙලින් ආරි සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට වැඩියා අපට ජීවිතේ පුරා කරන සීල කුසල් පාරමී බාට පැමිණේවා චතු අධිගම ඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ඉන්වස් සමරසීකර මහත්මයා සමසේකර මහත්මයාත් එවාගේ මෙහෙත දින ජන්මදිනයේ සිහිපත් කරන සමරසේකර නෝනා මහත්මයා බලවත් ශ්‍රද්ධාවෙන් අද මේ අවස්ථාවට ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කරන්ට යෙදුණා. පින්වත් පීරිස්මෑණියෝ බොහොම කරුණාවෙන් කල්ැතුව මේ සම්බන්ධව කරුණු සැලකර සිටියා. එවාගේම අද නියමිත වේලාව ප්‍රයත්න පසුවේ නමුත් ඒ ධර්මයේ පිළිබඳව තියෙන බලවත් ශ්‍රද්ධාව නිසා මෙතෙක් බලාපොරොත්තු වෙමින් සිටියා. කලින් රජමහා විහාරයේ පැවැත්වුණු ඉතාමත්ම සාරාණීය පින්කමේ කටයුතු නිමා වෙනකොට මෙච්චර වෙලාව ගත වුණත් ඒ පිනක් සිතින් ආවර්ජනා කරමින් අනුමෝදන් වෙමි. කෙසේ නමුත් සංක්ෂේපෙන් හරි මේ බලපදයේ අසාගන්නෙමු කියන බලවත් ප්‍රසාදයෙන් යුක්තව මෙතෙක් හැඳී සිටියා. මහා සංඝ රත්නය වෙනුවෙන් වතාවත් පවත්වා ගෞරවයෙන් වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් ආජීවස්තමක සීලේ සමාදන්ව මෙතෙක් වේලා භාවනාවක් වැඩනසේ සමාහිතව සංසුන්ව බණ ටික ඇසුවා අපේ චිත්තසංතානවලට පුරුදු කරගෙන යන ධර්ම දහම් මඟ තවත් ආලෝකමත් කර ගැනීමට මේ දහම් පදේ හේතු වෙනවා. එනිසා මෙතෙක් වේලා සීලයක පිහිටා බණ ඇසීමෙන් ඇති වූ ප්‍රඥා භාවනාමේ කුසල සම්භාර ධර්මය ධර්ම දානමේ කුසල සම්භාර ධර්මය පින්වත් සමරසේකර මහත්ම මහත්මීන් දෙපළගේ අභාව ප්‍රාප්ත මෞඛේ උතුමන් වහන්සේලාට සහෝදර සහෝදරී පිරිසට එකසේ අත් වේවා එපින් බිලින් මේ සෑම දිනා සසර ගමනේදී භවයක් පාසා ධර්මාඥාන භාවනාඥාන මුදුන් පමුණුවමින් සුවසේ පාරමී පුරා සතු බෝධියානේකින් ලෝකෝත්තර ආමාමහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවමු ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මේ පින් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවටත් බෞද්ධ ජනතාවටත් පින්වත් සමරසේකර මහත්ම මහත්මීන් දෙපළටත් මේ රස සිටින සමටත් ධාර්මික දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත අමා මහ නිවන් සුව අත් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත් මඳහත් අහිතවත් සියලු සත්වයන්ටත් මේ කොළඹ අගනුවර වැසියන්ටත් අවකගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සියලු සක්වල දසදිශා වාසී සමස්ත ලෝක සත්වයාටමත් මේ උදාර පිනත් වේවා සියලු සත්‍යෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පෙරවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු අවසාන වශයෙන් තුන් සිත පාදවාගෙන ධර්මඥාන භාවනාඥාන මුදුන් පමුණවා ගැනීමේ ප්‍රාර්ථනාවෙන් සිදු කරගන්නා ලද මේ ධර්ම දානමේ කුසලාලිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රි අනුභව බලයෙන් දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ දාසීර්වාද බලයෙන් සිල්වා සමරසේකර මහත්මාන් මහත්මයාටත් ජන්මදිනයේ සිහිපත් කරන සමරසේකර නෝනා මහත්මියටත් මේ තවකාශ ලබා දුන්නු පින්වත් සීලවතී පිරිස් මෑණියන්ටත් අනිකුත් මේ මහත්තුරු මවරු දූ දරුවන් සෑම දෙනාටම යහත් භාව වශයෙන් සකලාන්තරාය ਸਰවෝපද්දරයන් නිවාරණය වේවා ආරක්ෂාව සිත ශාන්තිය ඇතුව සතවර්ෂ කාලයක් දීර්ඝාව ලැබේවා තබන තබන පියවරක් පාසා රත්නත්‍රයේ සරණ පීත ආශිර්වාද නිරතුරුව ලැබේවා ගුණනුවණින් ධනදානී අසේසුරින් ආයු වර්ණ සප බල ප්‍රඥාවෙන් පෙරපස වර්ණ සඳක් මෙන් දිනු වේවා සීලම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ පිරිතරේ සසරේක වේ සමුර්ධ වේවා දෙලව සුබසිත සැලසේවා සසර ගමනේදී පාරමී පුරණ පුණ්‍ය ජීවිතම ජාති ජාතියක් උදා වේවා දෙමෝපිය සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑයිත මිතුරන් සේවක සේවිකාවන් පිරිවර ආසුවසේ පාරමී පුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කොට නිමිසනසේ පැමිණ වදාලා වූ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්තේ ප්‍රතිලාභේ පිණිස මේ ධර්ම දානමේ ධර්ම ශ්‍රවණමේ පුණ්‍ය සම්භාරය අප සෑම දිනාට කෙසේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ